හයියෙන් කියන්නේ රහත් භාවය නේද? එහෙනම් තණ්හාව නැති කිරීම කියලා එකක් තියනවද නැද්ද? එහෙනම් තුවාල තියාගෙන ඉන්න ඕනද? ඊයේ ඇඬුවද? ඊයේ පෙරේදා ගිය සතියේ එහෙම එක දවසක් හරි ඇඬුවද මං අම්මලාගෙන් අහන්න? අපේ මොකද නැත්තේ හාමුදුරනේ ඉතින් අඬන්නේ නැති දවසක් නැතෑ නේද? අඬුවේ නැති සතියක් මතක නැද්ද? නේද? ඉතින් තවත් අඬන්නද කල්පනාව? කෙලිම කියයි දන්නේ නැහැ. ඔව්. <laughs> කියයිද දන්නේ නැහැ මට ඔහම අපෝ ඔව් ඔව් අපි අඬන්න තමයි කල්පනාව. <laughs> නෑ. බුදුරජාන් වහන්සේ දේශනා කරන පින්වත්නි Tamanට දුකක් ඇති වෙනකොට ඒ දුකට විපාක දෙකක් තියෙනවාය කියලා. මෙතෙන් තමයි මේ කතාව ගැලපෙන්නේ. ඒකයි මම මේක විතර ගන්නේ. දුක් ඇති වෙනකොට සමහර අයට ඒ දුක පිළිබඳ පරිේශන විපාකයක් ඇති වෙනවා සමහර අයට මේ දුක පිළිබඳ සම්මෝහ විපාකයක් ඇති වෙනවා සමහර අය මෝඩ විපාකයක් ඇති කරගන්නවා සමහර අය නුවණැති විපාකයක් සමහර අයට ඇති වෙන්නේ පරිේශන විපාකයක් සමහර අයට ඇති වෙන්නේ සම්මෝහ විපාකයක් සමහර අයට දුක් ඇති වුණාම සමහර අය කල්පනා කරනවා මටමමයි වෙන්නේ මං වගේ කාලකන්ණියෙක් නෑ මං වගේ පව්කාරයෙක් නෑ කියලා අර දුකෙහි ඇලිලා ගැලිලා ආඬ ආඬ ඒක දුක වැඩි වෙන විදිහටම මෙනෙහි කර කර දෙස් දෙවල් කිය තියා අනිත් අයට පුදුම වැඩක් කරනවා. ඒ විලාග ගෙවල් වලට ගියාම අඳෝනාමයි අහන්න තියෙන්නේ. වැඩිපුර තියෙන ඒවාද නැද්ද කියන්නේ? නිකන් හරි සහෝදරයෙක්ගේ ගෙදරකට හරි කොහෙට හරි ගියාම ඉතින් පටන් ගන්න උයන ගමන් හරි වෙන දේවල් කරන ගමන් හරි වෙච්ච දේයි වෙන දේයි දුක් ගොඩ මට මෙහෙමයි කරන්නේ මට මෙහෙමයි වෙන්නේ කොච්චර කිව්වත් අහන්නේ නැහැ මේව තමයි කියලා අඳෝනා පොලිම පටන් ගන්නවා. බොහොම කලාතුරකින් ඉඳක තමයි ඕක නැත්තේ. නේද? ඉතින් අඳෝනා කිය කිය අර ආ ඒක අනිත් එක්කන ආ එහෙමද ඒක තමයි නේද කියලා නේද? ඔහොම කරන්න දෙන්න හොඳ නෑ ඔවා කියලා හිත හැදෙන්න කතා කරන්නේ මේ ළඟදී එක ලේලි කෙනෙක් Tamange නැන්දම්මට සැලකුවේම නැහැ. මේ මහත්තයා හරි හොඳ කෙනෙක්. හැබැයි අන්තිමට මොකද උනේ? අම්මා මැරුණා වෙන තැනකදී. මැරිලා ගෙදරට ගෙනාවම මිනිහවත් බලන්න ආවේ නැහැ. ඉතාලම දැඩිව කටයුතු කරා. හැබැයි මෙතෙන්ට මොකක් කර හේතුවක් තියෙන්න ඇති. හේතුත් තිබ්බා මොනවා හරි තිබුණා. දැන් පාංශු කුල වෙලාව අපි නෙවට යන්නේ. දැන් මේ මෙච්චර කාලයක් මේ පවුල ඇතුලේ තියෙන්නේ මොනවද, උනේ මොනවද කිසි දෙයක් හොයලා බලපු නැති මේ පාංශු කුලය සංවිධානය කරපු මහත්තයෙක් කියනවා අර අර මලගෙදර වෙච්ච පුතාට ඇයි පුතේ අන්තිම කාලේ මේ අම්මව තියාගන්න බැරි වුණේ මෙච්චර ලොකු ගෙදරක් තිබිලත් කියලා මේ කියන කතාවේ තේරුම මොකද්ද මේ කරන්නේ අම්මගේ මරණයත් එක්ක පවුලත් විනාශ වෙලා යන්නම වැඩේ කරා අර අච්චර ලොකු සභාවක් ඉදිරියේ අර ප්‍රශ්නේ මෙහා වක්‍රා වක්‍රව ඇදලා දැම්මා විදියට මේක තමයි මිනිස්යාගේ ස්වභාවය. හරිද? අපිට එතෙන්දි තේරුණා මෙයා හදන්නේ සම්පූර්ණ මේ පවුල විනාශ කරන්න කියලා. හරි මොනවා හරි අඩුපාඩුවක් එතන ඇතුලේ තිබ්බ ප්‍රශ්නයක් තිබ්බ කියන්නේ ඒක වැඩක් නැහැ එයාලට. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය. ඉතින් ආන් එහෙම තත්වයකට තමයි හැම කෙනෙක්ම සූදානම් වෙලා ඉන්නේ එහෙම වැඩ කරන්න. හැම තැනකම තියෙන එහෙම වැඩ. ඒ එහෙම කියන එහෙම තත්වයක් ඇති කරගන්නේ නැතුව අපිට පින්නත් පුළුවන්කමක් තියෙන්න ඕනේ කල්පනා කරන්ඩ මේ ඇති වෙන මේ තණ්හාවේ මේ ඇති වෙන මේ Tamanට දරන්න බැරිව තියෙන මේ ස්වභාවයේ නැති කරගන්න පුළුවන්ද නැති කරගන්න අවශ්‍ය කරන කටයුතු හැම වෙලේම ඉස්ස සිද්ධ කරගන්න අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ මේ පිළිබඳ සිහියක් තියෙන්න ඕනේ මේක නැති කරගන්න පුළුවන්ද කියලා සිහියක් තියෙන්න නැත්නම් මොකද වෙන්නේ හැම වෙලේම කතා කරනකොටයි හිතනකොටයි හැම වෙලේම වෙන්නේ මොකක්ද අර වැඩි වෙන ආකාරයේ කටයුතුමයි වැඩි වෙන ආකාරයේ කටයුතුමයි සිද්ධ වෙන්නේ. මේක නැති කරගන්න කළ යුතු දේම කරන්න. ඒකට ඒකට කියනවා පරිවේෂණ විපාකයක් කියලා. අර අනිත් අය කතා කරන ඒවයි තමන් කතා කරන ඒවයි දෙකම වෙලා තියෙන්නේ සම්මෝහ විපාකය කියලා කියන එක. දුක ඇති වෙනවා බොහෝ දුක් ඇති වෙනවා. අඳෝනා ගිය ගිය විලාප ගිය ගිය එව්වම සිහි කර කර දැන් කාගේ හරි වචනයක් කිව්වහම එහෙම දැන් මහත්තයා නෝන මහත්තයා උදේ පාන්දර මොන හරි ටිකක් වැඩිපුර කියලා ගියා. තරහ ගිහිල්ලා. එනකම් මෙයා මොකද කරන්නේ? අරක මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉඳලා දැන් ගෙදර එනවා. අර මනුස්සයා දන්නේවත් නැහැ මම මෙහෙම එකක් කියලා ගියාද කියලා සමහර වෙලාවට. ගෙදර ආවම තේ හදන්නෙත් නැහැ මොකවත් නැහැ මූණ දෙකක් කරගෙන ඉන්නවා දැන්. අහලා බලනවා මොකද කියලා දන්නෙත් නැහැ. ඉතින් එහෙම පවා මොකද මේ වෙලා තියෙන්නේ? මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා දුක් වැඩි වෙන ආකාරයෙන් මෙනෙහි කරන මෙනෙහි කරනවා. කෙනෙක් මරුණාම සමහර අය මැරෙනවා. සමහර අය සතියකින් මැරෙනවා. අවුරුද්දකින් මැරෙනවා. සමහර අය ඉන්න එකට ඉන්න බැරි වෙනවා. ඒකට කියනවා සම්මෝහ විපාකයක්. දුකෙන් දුකටමපත් වෙනවා. ඔන්න මේ තණ්හාව දැකලා මේ විකාරය දැකලා මේ විප්‍රකාරය දැකලා මේ අසුක්ෂිකර භාවය දැකලා දැකලා පින්නත්දී මොකද කරන්නේ? නුවණ තියෙන තැනත් ඇති කරගන්න විපාකයක් තියෙනවා. ඒකට කියනවා පරිේශන විපාකය කියලා. මම ආය මේ වගේ දුක් විඳින්න ලෑස්ති නෑ. අම්මා නැති වුණ හින්දා දුක් ඇති වෙච්ච කෙනා කල්පනා කරන්නේ පරිේශන විපාකයක් ලැබෙන. එයාට දුක හින්දාමයි ඒක හම්බෙන්නේ. දුකක් හම්බුණා. එයා කල්පනා කරනවා මම ආය මේ වගේ දුකක් විඳින්න මං විඳ දුක හොඳටම ඇති දැන්. මං ආය මේ වගේ දුකක් විඳින්න ලෑස්ති නෑ. එක වචනයක් කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද මේ දුක ආය එන්නේ නැති විදිහට හදන්න? අනුන්ගේ වචන, අනුන්ගේ ක්‍රියා, අනුන්ගේ සිතුවිලි මේක අස්සට දුක හදනවා. එහෙනම් දුක් නැති වෙන ක්‍රමයක් ගන්න එක වචනයක් ගන්න කෙනෙක් දෙකක් ගන්න කෙනෙක් තුනක් ගන්න කෙනෙක් ඉවරක් නැතුව පින්න මේ පැත්තට යන්නේ දුක් ලැබෙන අය දුක් ආය හටගන්නේ නැති වෙන්න කටයුතු කරනවා කියලා හොයනකොට එන්නේ ඒ අයටයි හම්බෙන්නේ දුකෙහි නැති කිරීම තියනවාය ඒක සත්‍යයක්. ඒක කවදාක්වත් ඒක කොතනකවත් නැති කිරීමක් නෑ කියලා එකක් නෑ නැති කිරීම ඇත. නැති කිරීම තියෙනවා. නැති කිරීම තියෙනවා කියලා තමන්ගේ හිතෙන් හැම වෙලෙම නැగిලා එනවනම් දුක් ඇති වෙනකොට ඉතින් කාම තණ්හාව හටගන්නවා. හුඟක් අයට තණ්හාව හටගත්තට ඒක නැති කිරීමක් තියෙනවා කියන හැඟීමක් එන්නේ එන්නේ නැහැ. Taman hari දෘෂ්ටියේ ඉන්නවනම් පින්වත් මේ අධික වේදනා, අධික රාග, අධික දේශ, අධික මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න ඇති වෙනකොට Tamanටම දැනෙනවා, Tamanටම මතක් වෙන්න ඕනේ මොකද්ද මේක අයින් කරන්න පුළුවන්, මේක එන්නේ නැති විදිහට හදන්න පුළුවන්, මේක දුක් නැති විදිහට හදන්න පුළුවන්. මේක නැති කිරීමක් තියෙනවා, මේක නැති කිරීමක් තියෙනවා කියලා Taman දැනෙන්න ඕනේ. ඒ නැති කිරීම දැනෙන්න ඕන කොහොමද? ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා දැනෙන්න ඕනේ. ඒකට කියනවා විරාග සංඥාව, නිරෝධ සංඥාව කියලා තමයි සංඥා ඇති වෙන්න ඕනේ. සංඥා ඇති වෙන්න ඕනේ. මම මෙතෙන්ට යන්න නම් මට ඒක දැනෙන්න ඕනේ. මේ වගේ තැනකට මං යා යුතුව තියෙනවා කියලා දැනෙන්න ඕනේ. මං අහනවා මෙයාගෙන් ඊයේ දැනුණාද එහෙම එකක්? ඊයේ එක සැරයක් හරි හිතුණද මට මේ ඊයේ දවසේ ඕනෑ තරම් හිතිච්ච ඒවා වෙන්න ඇති. නේද? සිදෙන තැන්, පෑරෙන තැන් ඊයේ දවසේ උනේ නැද්ද? ඊයේ දවසේ එක සැරයක් හරි මේක නැති කරන්න පුළුවන් කියලා මතක් වුණාද? ඊයේ සතිය පුරාවට මතක් වුණාද? දුක් එනකොට මතක් වුණාද? රාග එනකොට මතක් වුණාද? දේශ එනකොට මතක් වුණාද? ඊර්ෂ්‍යා එනකොට මතක් වුණාද මේක නැති කරන්න පුළුවන් කියලා? එහෙම මතක්වත් උනේ නැත්නම් පින්නත් නේ හේවන් දකිත්වා කියනකොට සාදු කිව්වට විතරක් හරියයිද? ඇතුලාන්ත පෙළඹ වීමක් Tamange ඇති වෙන්න ඕනේ. ඒ ඒක ඒකට ඒ නිවැරදි දෘෂ්ටිය ඇති කරගන්න ඕනේ. ඒකටයි අර අන්තිම එක තිබ්බේ කම්මස කතා සම්මාදිට්ඨිය. මේ ලෝකය තේරුම් අරගන්න, මේ ලෝකය දැනගන්න, දැනගෙන මේ ලෝකය පිරිසිදු දැනගන්න මහාන බඹුණෝ උත්සමය ඇත. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇත මේක නැති කිරීමක් ඇත. එවැනි දෘෂ්ටියකට එන්න ඕනේ. එදා එවැනි දෘෂ්ටියකට හදාගන්න ඕනේ. ඒකට කියනවා ඒකට කියනවා අර හේතං සම්තම් පණීතං ආදී වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. මෙවැනි උතුම් தත්වයක් මේ ලෝකේ තියෙනවා. ඒක මේ මාර්ගඵල ලැබුණාම නෙවෙයි විරාග සංඥා නිරෝධ සංඥා කියන එක ඇති වෙන්නේ. මාර්ගඵල ලැබුණාම විරාග සංඥා නිරෝධ සංඥා ඇති වෙනවා නම් ඊට මෙහා එකක් ආය යන්න බැරි වෙනවා එතන. සමන්ත කෙලෙස් ධර්මයන් ඇති වෙනකොට සංඥාවක් ඇති වෙන්න ඕනේ මේකේ නැති කිරීමක් තියෙනවා. මේක නැති කිරීමක් තියෙනවා. මේකේ නැතිවීම මොන තරම් සුවයක්ද? මේ මේ විදින විදින දුක් වේදනාවෙහි නැතිවීමක් තියෙනවා නම් ඒක මොන තරම් සුවයක්ද? කියලා. එතකොට දැන් සැකසෙනවා මේ සැකසෙන හිත හරි කරදරයක්. බලන්න පින්නත් ගහක් තියෙනවා කුලක නැත්නම් මේ කුඩියක් තියෙනවා වැනි වැනි නැත්නම් ගහක් තියෙනවා කුලක වැනි වැනි ඉන්නවා. මේ ගහට හැම වෙලෙම ඉඳ වෙලා තියෙන්නේ කාට ඕන හැටියටද? මොන මල කරදයක්ද ඒක? හුලඟට ඕන හැටියට නින්නේ. හුලඟ වම් පැත්තට හැලුවොත් එයා වමට හැරිලා ඉන්න ඕනේ. දකුණු පැත්තට හැරුණොත් දකුණට හැරිලා ඉන්න ඕනේ. කරගි කරගි આવොත් කරගි කරගි ඉන්න ඕනේ. වැනි වැනි ඉන්න ඕනේ. ආන් ඒ වගේ දසදහස් ගුණයක් වැනි වැනි ඉන්න එකක් තමයි ඔය කියන්නේ. ඒක තේරෙන්නේ නැහැ අපිට. දැනෙන්නේ නැහැ. මොකද්ද වැනි වැනි ඉන්නවා කිව්වේ? රූපයේ හින්දා හෙල්ලෙනවා. ශබ්දයේ හුඟ ශබ්ද හුඟකට අහු වෙලා හෙල්ලෙනවා. ගන්ධ රස ස්පර්ශ කියන මේ ජීවී අජීවී වස්තුවින්ද ඔය හිත හැම වෙලේම හෙල්ලෙනවා සැකසෙනවා පින්නම් එක එක විදිහට සැකසෙනවා රාගං වා චිත්තං රාගං චිත්තං ප්‍රදානාති විතරාගං වා චිත්තං විතරාගං චිත්තං ප්‍රදානාති ද්වේෂං දෝසං වා චිත්තං දෝසං චිත්තං එයා දැනගන්නවා මේ මේන් හට ගන්නවා ඔය දැන් ඒකට වැටෙන්නේ ආය සම්මාසක් ඉපෙද චිතානු පස්සනාව එයාට තේරෙනවා මේ හිත කියන එක ඒ මොහොතේ ඒ මොහොතේ එක එක එක එක විදිහට හට ගන්නවා මේක මහා මට අදාළ එකක් නෙවෙයි. එතන එක එක එක ගානට හට මම මේ ඒකේ මුලාවට ගිහිලා ඉන්නේ. ඒක කියන කියන විදිහට වැඩ කරගෙන ඉන්න කෙනෙක්. ඒකට කියනවා සංස්කාරයක් කියලා. සැකසීමක් කියලා. සබ්බ සංඛාර සමතු කුලං ඉවරයි. කුලං ආවත් හෙල්ලෙන්නේ නැහැ. ගහ වෙනකොට දැන් තියෙන ඉන්ද්‍ර කීලයක්. බුදුදන්වස් මේක දේශනා කරනවා. යතින්ද කීලෝ පටවින් සිතෝ සියා චතුබ්බි වාතේ විසම්පකම්පියෝ හතර පැත්තෙන් හමන හුලඟට ඉන්ද්‍රකීලයක් හැලෙන්නේ සැලෙන්නේ නැත්තේ යම්තේද සතුූපමං සක්කුල්සං වදාමි යෝ අරිය සත්‍යානි අවෙච්ච පස්සති මේ ආර්ය ශ්‍රාවකයා හෙල්ලෙන්නේ නැහැ එයාගේ හිත හතර පැත්තෙන් එන හුලඟට කියන්නේ මේ කෙලෙස් ධර්ම වලට බාහිර ඒවාට හෙල්ලෙන්නේ හෙල්ලෙන්නේ නැහැ. සබ්බ සංකාර සමතෝ. ඉතින් එන මේ සැකසෙන්නේ නැහැ. බාහිර ඒවා හින්දා සැකසෙන්නේ නැහැ. මොනතරම් සුවයක්ද බලන්න. නේද? මේ ඉල්ලන හිත ඉල්ලන්නේ නැහැ. ආශ්‍රවයන් කියලා කියන අතීත ආශ්‍රය කරපු දේවල් නැగిලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා මේකෙන් ඉල්ලනවා ආ කර දෙන්න අර කාය බලන්න මේක බලන්න කියලා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියලා කියන මේ ආශ්‍රවය ආශ්‍රව කියන්නේ කියන්නේ හරියට නිකන් ආසව වගේ පල් කරපු දෙයක් වගේ හරියට නිකන් ඒක ඒක නැగిලා එනකොට මත් වෙනවා. සීනාශ්‍රවයන් වහන්සේ කියලා කියන්නේ කාටද? ආශ්‍රව නැත. එයාට පරණ ඒවා මෙහි එන්නේ නැහැ. මතකය නෙවෙයි. එහෙම වුණොත් රහතන් වහන්සේට මුකුත් මතක නැතු වෙනවා. එහෙම එකක් නෙවෙයි. මතකය කියන්නේ එකක් වෙනත් මේ ඒ කෙරෙහි තියෙන තණ්හා දෘෂ්ටි මාන්න කියන්නේ වෙනත් එකක්. එතකොට රහතන් වහන්සේට හොඳට අම්මා මතකයි තාත්තා මතකයි සහෝදරයෝ මතකයි ගුරුවරයා මතකයි ඔක්කොම මතකයි. ඒ කට්ටියත් ජීවත් වෙන්නත් පුළුවන්. හැබැයි ඇලීම් මාත්‍රයක්වත් ඇලීම් මාත්‍රයක්වත් නැහැ. ඉතින් ඒ වගේ ස්වභාවයකට මේක සකස් කරන්න පුළුවන් සබ්බ සංකාර සමතෝ සියලුම උපද්‍රවයන්ගෙන් තොර සබ්බූපති පටිනිස්සග්ගෝ ඒ උපද්‍රවයන් ඔක්කොම පෙරලා දාලා අයිම කරලා දාලා දුරෙන්ම දුරු කරලා දාපු තැනක් තණ්හක්කයෝ තණ්හාව සම්පූර්ණයෙන් ඡයයි. ආයක උඩ නැගෙන්නේ උඩ නැගෙන්නේ නැත්පත්ටපත් කරලා. විරාගෝ නිරෝධෝ රාගෙහි ඇලීමක් නැහැ. ඒක නිරුද්ධ කරලා දාලා. එවැනි තත්යකට පත් කරගන්න පුළුවන් ස්වභාවයක් මේක තියෙනවා කියලා Tamanට දැනෙන්න ඕන. ඒ සඳහා කළ යුතු දේ ඒක අවබෝධ කරගත යුතු දෙයක්. ඒක සාක්ෂාත් කරගත යුතු දෙයක්. ඒක ඉබේ පහළ වෙන එකක් නෙවෙයි. ඒක සාක්ෂාත් කරගත යුතු දෙයක්. එහෙනම් තුන්වෙනි ආර්ය සත්‍ය කියලා කියන්නේ සාක්ෂාත් කරගත යුතු දෙයක් කියලා Tamanට දැනෙන්න ඕනේ. ඒක මම හදාගන්න ඕන එකක්. ඒක මම විසින් තේරුම් ගන්න ඕන දෙයක්. මම අවබෝධ කරගන්න ඕන දෙයක් කියලා Tamanට දැනෙන්න ඕනේ. දැන් ඊළඟට හතරවෙනි තැනට එනකොට පින්නත් ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍ය. ඒක ඇත්තක්. ඒක ඇත්තක්. මං අහනවා ඒ දෘෂ්ටිය තියෙනවද අඩුම ගානේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇත්තක් කියන දෘෂ්ටිය තියෙනවද? හොඳටම විශ්වාසද? ආර්ය අෂ්ටාංග මාර්ගය ඇත්තක් කියලා අහ බලමු නේද? ආර්ය අෂ්ටාංග මාර්ගය ඇත්තක් කියන දෘෂ්ටිය තියනවාද කියලා අපි බලමු. හොඳයි. දැන් මොකක්ද ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ආදී වශයෙන් කියන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. හොඳයි. දැන් ඉස්සෙල්ලා අපි සම්මා දිට්ඨිය ගැන කතා කරා. සම්මා සංකප්ප කියලා කියන්නේ මොකක්ද? යහපත් සංකල්පන මොනවද? නිකම්ම අව්‍යාපාද අවිහිංසා. දැන් නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා සංකල්පනා කියලා කියන්නේ මොනවද කියලා අපි තේරුම් ගන්න මොනවද මේ සංකල්පනා කියලා කියන්නේ දැන් අපි අහලා තියෙනව නේද ගාථා ධර්මයක් අසාරේ සාර මතිනෝ සාරේතා සාර දස්සනෝ තේසාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා එහෙනම් මේ සංකප්ප කියන එක කට කෙනෙක් ගොදුරු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා අසාරේ සාරමතිනෝ සාරේතා සාර දස්සනෝ තේසාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා සංකප්ප කියන එක වෙනවා ගොදුරු වෙනවා අනිත් පැත්තෙන් කියනවා සම්මා සංකප්ප ගෝචරා කියලා. එහෙනම් සංකල්ප කියන ඒවට ගොදුරු වෙන්නේ මොනවා කරොත්ද? වැරදි සංකල්ප වලට ගොදුරු වෙන්නේ මොනවා කරොත්ද? નિસරුදේ සරු වශයෙන් ගත්තොත් සරුදේ નિසරු වශයෙන් ගත්තොත්. එතකොට ඒ එහෙනම් අපි බලා ගන්න ඕනේ සරුදේ નિසරුදේ ඉස්සෙල්ලාම අඳුර ගන්න වෙනවා අපිට. සාමාන්‍ය ජීවිතයේ ඉද්දී. මේක කොහොමද කරගන්නේ? කවුද දන්නේ මං සරුදේ નિසරු වශයෙන් નિසරුදේ සරු වශයෙන් ගන්නවද කියලා? මේකට තමයි ධර්මය ධර්ම ශ්‍රවණය කරලා තියාගන්න ඕන වෙන්නේ. මේ ගෝචරා කියන වචනේ මේ ගොදුරු වෙන බව තේරුම් කරන්නයි මම මේ සූදානම් වෙන්නේ. ඔන්න කෙනෙක් යනවා කාගේ හරි ගෙදරකට. එයාගේ ගෙදර තියෙන පුංචි කලසුදු රූපවාහිනියක්. දැන් මේ කලසුදු රූපවාහිනිය තියෙද්දි තියෙද්දි එයා යනවා යාළුවෙක්ගේ ගෙදර දැක්කහම ගියාම දකින්නවා පැතලි තිර අඟල් 32ක විතර පාට පාටේ ඈත ඉඳන් පාලනය කරන්න පුළුවන් ලස්සන රූපවාහිනිය. දැන් එයාට හිතෙනවා මෙන්න රූපවාහිනිය නම් රූපවාහිනිය. මේ වගේ එකක් නැත්තම් වැඩක් වැඩක් නැහැ. මේ වගේ එකක් නැත්තම් අන්න බලන්න මේ ජීවිතයේ ඔන්න ඔය වගේ කාම වස්තු ගැන ඔන්න ඔහම හිතලා නැද්ද? අහවල් දේ නැත්තම් මේ ජීවිතයෙන් වැඩක් නැහැ. අරක නැත්තම් වැඩක් නැහැ. මේක නැත්තම් වැඩක් නැහැ කියලා. ආන් එහෙම වැඩක් නැහැ කියලා හිතුණා කියන්නේ එහෙනම් ඒක තමයි සරුම දේ කියලා මේ හිත ගත්තා කියන එක. අර රූපවාහිනිය සරු දෙයක් විදිහට ගත්තා. ඒක නැත වැඩක් නැහැ. දැන් එහෙම හිතෙනවා අපිට. එහෙම හිතුණට පස්සේ පින්වත්නි සිද්ධ වෙන දේ බලන්න දැන් එයා ඒ ගෙදර පොඩ්ඩක් කැරක් කැරක ඉඳලා එනවා. ආපහු බස් එකේ එනකොට මොකද වෙන්නේ? දැන් මතක් වෙන්නේ මොකද්ද? අර රූපවාහිනිය. හරිද? දැන් ඒ වගේ එකක් ඇත්තට ඒ වගේ එකක් නැත්තම් වැඩක් නැහැ නේ. කොච්චර හොඳද අපේ ගෙදර තිබ්බොත් ඉතින් ලේසිනේ පුටුවේ ඉඳන් මේක මාරු කරගන්නත් පුළුවන් ඕන පැත්තකින් නම් බලන්නත් පුළුවන්. ආ මොනවද උනේ? ඔය මොන සංකල්පනාවක් දැන් එන්නේ? අන්න කාම සංකල්පනා. එයා අර નિසරු දේ සරු විදිහට ගත්තා. එයාට ධර්ම නෝන නැති හින්දා. සරු විදිහට ගත්ත ගමන් එයා දැන් සංකල්ප වලට ගොදුරු වෙලා. එයාට දැන් එකකින් කලවෙන්න බෑ. ඉවරක් නැතුව එනවා තර්ක විතර්ක. කාම විතර්ක එනවා යාට. මේ පොඩි දෙයක් මේ හාමුදුරුවෝ කියන්නේ කියලා හිතෙයි. ඔතන තමයි පටන් ගන්න ඕන තැනක් ඔය. තේරෙනවද? අපි හොඳටම පරිස්සම් වෙන්න ඕනේ નિසරුදේ. අර අතනේ ගෙදර ගිය වෙලාවේ එයා ඒ රූපවාහිනිය දැකලා මේ මොන විකාර වැඩක්ද? අර පොඩි එකෙන් පේන්නේ එකයි. මේ ලොකු එකෙන් පේන්නේ එකයි. පොඩ්ඩක් නැගිටලා ඇවිල්ලා මට මේ රූපවාහිනිය දාගන්න බෑද? අපූර්වට අපේ ගෙදර තියෙන රූපවාහිනිය වැඩ කරනවා. මෙච්චර වියදම් කරලා ඇයි මේ මිනිස්සු මෙහෙම එකක් අරන් තියන්නේ කියලා નિસරු දේ નિસරු විදිහට මේ වෙලාවේ දැක්කනම් එයාට වැරදි සංකල්පනා එන්නේ නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න මේකෙන් ගැලවෙන්න බෑ. નિસරු දේ નિસරු විදිහට ගත් නැතුව નિસරු දේ සරු විදිහට අරන්. සරු දේ નિસරු විදිහට ගත්තාම මිත්‍යා සංකල්පයෙන් ගැලවෙන්න බෑ. නෙක්කම්ම සංකල්පනා ඇති වෙන්නේ නැහැ. දැන් අර කිව්ව දුක ගැන මෙනෙහි කිරීම කරගෙන කරගෙන යනකොට මොකද වෙන්නේ? ජීවිතේ පවා නිසරු විදිහට දැන්නවා. එතකොට ගැලවෙන්න පුළුවන්. ආන්න එක්කම්ම සංකල්පනා. එතකොට අපි මේ පිළිබඳව ඇති කරගන්න විදිහ කතා කරා මේ වෙනකොට අපි වෙන් කරේ නැති උනාට ඔය අංගාට වෙන් කරන්න අමාරුයි. සම්මාදිටියෙන් පටන් ගත්තට අංග 8ම එකවර වැඩෙන එකක් හරියට ගොඩ නැගිල්ලක් හදනකොට වටේම බිත්ති ටික එකවර උස්සනවා වගේ ඒකින්ද විස්තර කරන්න ගියාමත් මේක මිශ්‍රිතව විස්තර වෙනවා. හරි? එතකොට කොහොම ඔය විදිහට අපි නිවැරදි සංකල්පනා තුළ ඉන්න ඕන කොච්චර එහාට යනකන්ද? පින්වත්නි දවසින් දවස දවසින් දවස නිවැරදි නෙක්කම්ම අව්‍යාපාද කියලා කියන්නේ මෛත්‍රී. තරහට ප්‍රතිවිරුද්ධ. එතකොට විහිංසා කියලා කියන්නේ කාටවත් හිංසා කරන්නේ නැති හැඟීම. ඉතින් ඒව තියනවද කියලා බලන්න වචනකින්වත් බෑ. කෙනෙක්ගේ තුල ඇති වෙන්න ඕනේ මට රිදෙනවා වගේම තමයි හැමෝටම රිදෙන්නේ. මං වචනකින්වත් කාටවත් රිද්දන්නේ නැහැ කියලා. නේද? අපි ඒ වුණාට හරියට දකිනවා හුඟක් අයට විශේෂයෙන් හරීම කුහක ස්වභාවයක් තියෙනවා. කිව්වට තරහ වෙන්න එපා. සිංහල බෞද්ධයා තරම් නේද? සිංහල බෞද්ධයෝ ටිකක් අනිත් අයට රිදෝන වචනෙන් ගහන ගතිය තියෙන නැද්ද එහෙම? ඉතින් වචන වලින් හරි දස්සයි ගහන්න. නේද පොඩි වැරද්දක් වුණොත් බලන්න ඕනේ කියන කතා. නේද ඒකින්ද නිවැරදි සංකල්පනා තියෙන හරි නපුරු වැඩ දෙන නපුරු කන්න පුරුවා. අසත්පුරුෂකම් කියලා කියන ඒවා හරියට තියෙනවා. ඉතින් එහෙම නැතුව කරුණාවෙන් පිරිච්ච තෙත්ෙච්ච හිතක් ඕනෑම වැරද්දක් කර කරපු කෙනෙක් කෙරෙහි පවා තෙත වෙච්ච හිතක් Taman තියෙන්න ඕනේ. ආන් ඒ ඒ එවැනි ඒ ඒ සංකල්පනාව වචන මාත්‍රයකින්වත්වත් මං කාවවත් විද්දන්නේ නැහැ කියන සංකල්පනා ඇති කරගන්න ඕනේ. ඒවා කොහොම ඇති කරගන්න හේතු වෙනවා දුක හොඳට දැනගන්න එක දුක පිළිසිඳ දැනගන්න එක. ඒකයි ඉන්නේ එකකට එකක් හැම එකක්ම හොඳට ප්‍රත්‍ය වෙලා ප්‍රත්‍ය වෙනවා එකකට එකක් හේතු වෙනවා එකකට එකක් හේතු වෙනවා. ඉතින් මේ විදිහට අපි මොකද කරන්න ඕනේ නිවැරදි සංකල්පනා තමන්ගේ එන්නෙන් වර්ධනය කරගන්න ඕන අර වැරදි සංකල්පනාවට ගොදුරු වෙන්නේ නැතුව කටයුතු කරන්න ඕනේ ඊළඟට සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා කම්මන්ත කියන දෙකම එකට ගන්නකො මේ දෙක මොනවද මේ සිල් එතන මොනවද තියෙන්නේ පාණාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී මුසාවාදා, පිසුනාවාදා, පරුසාවාදා, සංකප්පලාපා. මේ හතරෙන් මේ මෙතන මේ කියන කාරණා දෙකෙන් මොකද වෙන්නේ ඇත්තටම? දැන් මම මෙහෙම අහනවා අර අපි කියවනේ නිවන් දකින්න ඕන නම් සිහිය පවත්වා ගන්න ඕන කියලා. මේ වගේ එහෙමනම් මේ කියන ඉස්සෙල්ලා කියපු කාරණාවලුයි මේ කියන සීලය රකින්න විශේෂයෙන් වාචසික සහ කායික වශයෙන් තියෙන සීලය ආරක්ෂා වෙන මේවෙන් සිහිය වැඩෙනවද අපි? නුවණ වැඩෙනවද? වීරිය වැඩෙනවද? සිල් රකින්න කෙනාගේ සිහිය වැඩෙනවද? සිල් රකින්න කෙනාගේ සිහිය වැඩෙනවාද? සිහිය වැඩෙනවා. දැන් කොච්චර කාලෙ ඉඳන් පන්සිල් රකින්නවද? පන්සිල් සමාදන් වෙලා දැන් කොච්චර කල්ද? දන්න කාලේ ඉඳන් නේද? දන්න කාලේ ඉඳන් අපි පන්සිල් සමාදන් වෙලා. දැන් සිහිය වැඩිලාද? දැන් වැඩි සාමාන්‍ය ප්‍රමාණයට හරි වැඩිලාද? මේක වේගවත් වර්ධනයක් තියෙනවා පින්වත්නි ශරීර සිල් රකින්න කෙනෙක්ගේ. හරි ඒකින්ද මම හැමදාම කියන උදාහරණයක් වුණත් මේකත් කියන්නම වෙනවා මොකද මේකෙදී අපිට කරන්න දෙයක් නැහැ මේවා දැනගන්න ඕනේ අපි දැනගෙන කරන්න ඕනේ නැත්නම් අපරාධය අපේ කාලේ නැති වෙනවා මේ ධර්ම දේශනාව පටන් ගත්ත වෙලාවේ මම මොකද්ද සමාදන් කරපු සීලය මම ඕක මේ වෙලාවේ අහන්න ඕන හින්දා තමයි සමාදන් කරේ ඒ වෙලාවේ ආඩිය අට්ටමක සීලය එතකොට ඒ සීලය සමාදන් වෙනකොට මම කිව්වා මතකද පාණාතිපාතා වේරමණී කියලා. නේ? අදින්නාදාන වේරමණී කියලා කිව්වා. මුසාවාදා කියලා කිව්වා. පේරමණී කියලා. ඒ වෙලාවේ අපේ හිතේ තිබුණද චේතනාවක්. මම දිවිහිමියෙන් සතෙක් මරන්නේ නෑ. ප්‍රපාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදිරාමි කියනකොට මම දිවිහිමියෙන් සතෙක් මරන්නේ නෑ කියලා චේතනාව තිබ්බද? මම දිවිහිමියෙන් හොරකම් කරන්නේ නෑ. මං දිවිහිමියෙන් බොරුවක් කියන්නේ නෑ කියන චේතනාව තිබ්බද? තිබ්බේ නෑ කියන එක වැරද්දක් නෙවෙයි. සමහර වෙලාවට තියෙනවා සමහර වෙලාවට ඇත්තටම නෑ. චේතනාව නැතුව නම් මේක සිද්ධ වෙන්නේ ඒ සීලේ සමාදන් වීමක් වෙන්නේ නැහැ. වචන ටිකට මේක කරන්න බෑ. සමහර අය පින්වත්නි මැරෙනකම්ම සිත සමාදන් වෙලා නැහැ. සමහර අය පන්සිල් සමාදන් වෙලා නැහැ මැරෙනකම් එයා දන්නේ නැහැ හැබැයි කියලා. එහෙනම් ගෙදරදී අපි සිල් සමාදන් වෙනකොට කොහෙදී හරි තැනකදී සිල් සමාදන් වෙනකොට දැඩි අධිෂ්ඨානයකින් සමාදන් වෙන්න ඕනේ මම සතෙක් මරන්නේ නෑ දිවිහිමියෙන් කියලා. හරිද? හැබැයි මෙහෙම සමාදන් වුණ පමණින් ඔය අතහැරලා දාන්නේ ඒකයි ඔය. හැමෝම අතහැරලා දාන්නේ ඒකයි. සමාදන් වෙච්ච පමණින් මේක කරන්න පුළුවන්. කැඩෙනවා අපි අතින්. ඇයි අපි අතින් සිල් කැඩෙන්නේ? සිල් අපි අතින් කැඩෙන්නේ සිහිය නැති වෙන හින්දා. නේද? මේ බලන සිල් කැඩෙන හැටි දැන් මම සමාදන් වුණා. මොකද පරුසා වාචා වේරමණී කියලා එකම කතාව මම ආය අනිත් පැත්තට කියන්නේ මේ මේවා ඔක්කොම ප්‍රයෝජනවත් වෙන හින්දා පරුසා වාචා මම පරුසවචන කියන්නේ නැහැ කියලා සමාදන් වුණා. දැන් නම් ඉන්නේ කියන්නෙම නැහැ ඉන්නකෝ මම කරුණාවෙන්ම කතා කරනවා පිටපස්සේ කියලා. තරහ කියන්නේ අකුසලයක්. අකුසලයේ සිහිය නැති කරනවා. ඔය පරුසවචන කියන්නෙම නැහැ කියලා සමාදන් වෙලා ඉන්න කෙනාට තරහ ගියම මොකද වෙන්නේ? අර සිහිය නැහැ. නේද? සිහිය නැති ඉඳ එයා එයාට කිය වෙනවා. ඊට පස්සේ තරහා අයින් වුණාට පස්සේ අයියෝ මං අපරාධ මේ වගේ දේවල් කිව්වේ කියලා පස්සේ මතක් වෙනවා. මේ තරහ යන එක හරියට නිකන් අර මත්පැන් බීලා මත් වුණා වගේ එකක්. ඒක වගේමයි. අකුසලයට අපිව මත් කරලා දානවා, අමතක කරලා දානවා ඔක්කොම. දැන් බලන්න ඔන්න මහත්තයෙක් හොඳට මත්පැන් බීලා ගෙදර එනවා. දැන් එයා කියන්න ඕන දේ දන්නවද? කරන්න ඕන දේ දන්නවද? ගෙදර ඇවිල්ලා දැන් එක එක ඒවා කියනවා. දැන් ඒ අතරතුරේ නෝනට හොඳටම තරහ යනවා දැන්. දැන් මොකද උනේ දෙන්නම මත් වුණා. එක්කෙනෙක් මද්ද්‍රව්‍ය වලින් මත් වුණා අනිත් එක්කෙනා තරහෙන් මත් වුණා. හරිද? දැන් අරයා එකක් කියනවා එයා දන්නේ කියන්න ඕනේ නැති එකක් කියන්නේ. ඒතර මෙයා එයා කියන්නේ ඒකේ දෙගුණයක්. ඇයි එයාත් මත් වෙලා ඉන්නේ මොකෙන්ද? තරහෙන්. දැන් ඒක ඇහෙනකොට අනිත් එක්කෙනා හරිද හබන් දැන් අන්තිමට නේද ටීකෝ ඉරන් උඩින් යන්නේ. අන්තිමට උදේ වෙනකොට දෙන්නගෙම මත්භාවය හිදෙනවා. අරයාගේ මත් වතුර හින්දා හැදිච්ච මත්භාවයයි මෙයාගේ තරහින්දා හැදිච්ච මත්භාවයයි හිඳිලා දෙන්නම දෙන්නට මෙන්න මෙහෙම කියනවා. එක්කෙනෙක් කියනවා ඕව ඉතින් ගණන් ගන්න එපා මට ටිකක් වැඩි වෙලා හිටියි. අනිත් එක්කෙනා කියනවා මාත් ඉතින් ඔය එක එකව කිව්වා තමයි ගණන් ගන්න එපා මට තරහ ගිහිල්ලානේ හිටියේ කියලා. ඉතින් ගේ එහෙම අස් කරගෙන ආයෙ පිටිවලකට ඉන්නවා. එතකොට මේ තරහ කියන එක හින්දා අපිව මත් වෙනවා පින්නත් සිහිය නැති වෙලා යනවා. අන්න බලන්න පරුස වචන කියවෙනවා එතකොට. ඊළඟට ඊටත් වැඩි එහා ගිය කාරණාවක් තියෙනවා. අපි තේරුම් ගන්න අපි ගැන දැන දැන වැරදි කරලා නැද්ද? දැනගෙන වැරදි කරලා නැද්ද? දැනගෙන වැරදි කරනවා කියන්නේ එහෙනම් ඒ වෙලාවේ සිහිය තිබිලා නේද? මේකේ මේ හටගන්න එකේ ස්වභාවය තේරුම් ගන්න මෙතන සිද්ධ වෙන සංසිද්ධිය තේරුම් ගන්න අපි වෙලා අපිට වෙලාවකට සිහිය තියෙන මම පරුස වචන කියන්න හොඳ නැහැ. හැබැයි නවත්ත ගන්න සිහිය තියාගෙනම කරනවා නවත්ත ගන්න බෑ. විශේෂයෙන් කාමයේ වර්ධව හැසිරීම වගේ ඒවා බෞද්ධයෝ අතින් සිද්ධ වෙන්නේ ওই ක්‍රමය තමයි. එයාලට හොඳටම සිහිය තියෙනවා මේක වැරද්දක්. මේක නොකළ යුත්තක්. හැබැයි නවත්ත ගන්න මොකක්ද අඩුව? නැගිච්ච අකුසලය යට කරගන්න බෑ. කුසලය Taman ඒ කියන්නේ තියෙන කුසලය යට කරන්න බෑ. මොකක්ද අඩුව? තියෙන අකුසලය යට කරන්න මොකද්ද ඕනේ? වීරියයි ඕනේ. එහෙනම් වීරියේ යම් අඩුපාඩුවක් කෙනෙකුට තියෙනවා නම් එයාට මේ ගමන යන්න බෑ. වීරිය දවසින් දවස වර්ධනය කරන්න ඕනේ. සිහිය දවසින් දවස වර්ධනය වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඉවසීම, අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂා ඔක්කොම වැඩෙන්න ඕන දේවල්. තමන්ගේ හිතක. දැන් බලන්න දැන් ඔන්න බුදුබණ ඇහිලා යම්කිසි කෙනෙක් දැඩි අදිස්ථානයකින් සිත සමාදන් වෙනවා. ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිසුද්ධං ආදී වශයෙන් නින්දකම මේ සිල් කඩන්නෙම නෑ කියලා සමාදන් වෙනවා. මේව සමාදන් වුණාට පස්සේ පින්නත් එයා දැන් අපි හිතමුකෝ දවසකට මදුරුව 10ක් විතර යාති මැරෙනවා කියලා. වෙනදට. දැන් එයා ඉන්නේ එකෙක්වත් මරන්නේ නෑ කියන අදහසින්. නමුත් එකපාරටම මధుරෙක් ඇවිල්ලා වහනවා කන වටෙත් කරකිලා ඇවිල්ලා තරහ ගිය පාරට මොකද උනේ? වෙනද පුරුද්ද රට ගියා මැරුණා. ඔය විදිහට 10 දෙනෙක් මරපු එක්කෙනාට දැන් සිල් සමාදන් වුණාට මොකද? තුනක්වත් මැරෙනවා කිව්වොත් මොකද කියන්නේ? පහක්වත් මැරෙනවා කිව්වොත් මොකද කියන්නේ? එහෙම නේද වෙන්නේ? හැබැයි මෙන්න මෙයා යනවා ඊළඟ දවසේ සිල් සමාදන් වෙන්න. ඔන්න අපි නොකරන දේ රාහුල හාමුදුරන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත වර්තමාන අනාගත වශයෙන් තමන්ගේ කායික වාචික මානසික ක්‍රියාවන් ප්‍රත්‍යවේක්ෂා කරලා ඒවයින් කරගන්න කියලා. දැන් අපි නැවත නිවසේ හරි සිල් සමාදන් වෙන්න යනකොට මොකද කරන්න ඕනේ? තමන්ට මේ මාර්ගය උපදවා ගන්න වැඩපිළිවෙලට මේක ආර්ය මාර්ගයක් විදිහට වර්ධනය කරගන්න ඕන නම් පාණාතිපාතා අදින්නාදානා කාමේසු මිච්ඡාචාරා කියන තුනේදී එයා අතින් එකක් හැරුණා නම් පින්නත් එයා ඊළඟ දවසේ අනිවාර්යයෙන්ම කරුණක් නැතත් Taman සිල් සමාදන් වෙනකොට ඊට කලින් සිල් සමාදන් වෙච්ච වෙලාවේ මගේ අතින් එකක් හරි කරුණද කියලා විමසන්න ඕනේ. විමසලා එතකොට මතක් වෙනවා මధుරෝ තුන් දිනක් මරුණානේ. බොරු පහක් කියුණානේ. මම නවත්තන්න ඇතුළට බැරි වුණානේ. තුන් සැරයක් හතර සැරයක් පරිසවදන කියුණානේ කියලා මතක් වෙනවා. ඒ මතක් වුණාට පස්සේ මොකද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධා මහිමයක් ඇති කරගෙන තියෙන කෙනෙක් නේ. නැත්තම් මේ සීලය සමාදන් වෙන්නේ නැහැ නේ මෙහෙම. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමන්ට පුළුවන් වෙන්න ඕනේ අනේ බුදුහාමුදුරනේ මම සියලු දුක් නැති කරන්න කටයුතු කරන්න ඕන කෙනෙක්. එහෙනම් මම මගේ කය සංවර කරගන්නවාමයි කියලා නැවත මම මේක කඩන්නේ නෑ කියලා ශ්‍රද්ධාව මිශ්‍ර කරගෙනම අදිෂ්ඨානයක් ඇති කරගන්න නැවත කඩන්නේ නෑ නැවත කඩන්නේ නෑ නැවත කඩන්නේ නෑ කියලා. දැන් ඔන්න දෙවෙනි දවසේ සමාදන් වුණා. දෙවෙනි දවසේ සමාදන් වුණාට පස්සේ යාර පළවෙනි දවසේ පහක් මරුණා නම් දෙවෙනි දවසේ දෙකක්වත් මැරෙනවා. තුන්වෙනි දවසේ ආය සමාදම් වෙනවා. හැබැයි අදිෂ්ඨාණයෙන්ම දැඩි වීරියෙන්ම කොහොම අඩු වෙනවා දැන්. මං අහනවා මෙහෙම. වෙනදට 10ක් මැරිච්ච කෙනා 8ක් මරන්න නැතුව ඉන්නවා දැන්. මැරෙන්නේ නැහැ යාතින්. මරන්න නැතුව ඉන්න වාරයක් වාරයක් ගානේ පින්නත් නේ ඒ තනත්තාට සිහිය වැඩි වෙනවද නැද්ද? වීරිය වැඩි වෙනවද නැද්ද? ඉවසීම වැඩි වෙනවද නැද්ද? අදිෂ්ඨානය වැඩි වෙනවද නැද්ද? තමන්ට නිවන් දකින්න ඕන පාරමිතයි මේ වැඩි වෙන්නේ. හරිද? බලන්න මේක එහෙනම් ප්‍රත්‍යවේක්ෂා කර කර ප්‍රත්‍යවේක්ෂා කර කර නැවත නැවත නැවත නැවත සමාදම් විය යුතුයි. අපි ගෙවල් වල අපිට අමුතු ආකල්ප වගේක් තියෙනවා දැන් කාලේ හැදිලා. මම දන්නේ නැහැ මේවා කොහෙන් ඇවිල්ලාද කියලා. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙනවා කියලා කියන්නේ නැහැ. බුද්ධ වන්දනාව කියලා කියන්නේත් නැහැ. පන්සිල් සමාදන් වෙනවා කියලා කියන්නේත් නැහැ. ඉස්සර අපේ සීලාචිල අපිට කිව්වේ බුදුන් වන්දින්න යම් පුතේ. පන්සිල් සමාදන් වෙන්න යන. දැන් කියන්නේ මොකද පහන තියනවා කියලා කියන්නේ. දැන් පහන තියන්න යන කාටද? බුදුහාමුදුරන්ට පහන තියන්න. පහන තිබ්බද කියලා අහන්නේ. ඒක සංකල්පයක් වෙලා. gedara පහන තියන්න ඕනේ කියන සංකල්පය විතරයි අපි තේ නිවන් දකින්න ඕන එකක් නැහැ. ඒකින්ද මේක රාජකාරී වලින් එකක්. ඇයි මේක කරන්නේ කියන අභිමානය දැනෙන හේතුව හොයන ගතිය නෑ ගිහිලා. හරිද? ඒකින්ද අම්මට තියෙන සංකල්පයක් මිත්‍යා සංකල්පයක් තියෙනවා. ඒකයි මම කියේ සම්මා මොකක්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක නැති කරනවා කියන අදහස තියනවද කියලා බලන්නයි මේ යන්නේ. මම කියවනේ කලින්ම නේද? ආ බලමුකෝ. දැන් අම්මට තියෙන අදහස තමයි ගෙදර ඉන්න හුඟක් වෙලාවට පහන තියන්න එපා. නේද? තාත්තට තියෙන පහන තියන්න එපා. තාත්තා මොකද කරන්නේ වැඩට යන්න ඉස්සෙල්ලා උදේ පාන්දර කාට හරි කෙනා හඳු පුරක් පස්සෙන් පහනක් අතර පස්සෙ දාලා කියලා දැන් වේගෙන් දුවනවා ගිහිල්ලා මොකද කරන්නේ පානතිපත වේරමණී සික්කවද සමදී අදින්න දාන වේරමණී කෝච්චියට වැඩි වේගෙන් ගියන් ගියන් ගියන් ගියාගෙන මොකෝ සංකල්පයක් නැහැ රතු විරත් මතක් වෙනවා වෙන ඒවා මතක් කර කර අරක කිව්වා ගියා මොකද්ද ඇඟෙන් වේරිලා ගියා වගේ පහන තියලා ගියා හුඟක් වෙලාවට මේ සඳුන් කුරුපත්තු කිරීම මේ පහනපත්තු කිරීමේ සංකල්පයක් තියෙනවා යාට අනතුරු වලින් බේරෙන්න. වාහනේත් අනුකූරක් පත්තු කරගන්නවා අනතුරු වලින් බේරෙන්න. හරි ජීවත් වෙන්න මේක ඕන කරලා තියෙන්නේ. ජීවත් වෙන්නයි බුදුරජාන් වහන්සේ ඕන කරලා තියෙන්නේ අද කාලේ වෙනකොට ඔන්න තියෙන தත්ත්වය. ආරක්ෂාව සඳහා දැන් චූටි ළමයි දන්නේ පන්සල් යන්නේ විභාගෙට ඉස්සෙල්ලා බෝධි පූජා තියන්න විභාගේ පාස් කරන එකනේ තමයි බෝධිය. අනතුරු වුණාම තමයි පන්සල් යන්නේ කියලා තමයි පුංචි ළමයි දන්නේ ගොඩක් කට්ටිය. දැන් අලුත් සංකල්ප ඒකක් තියෙනවා හදන්න බැරි වෙනවා තව ඉස්සරහට යනකොට. ඇයි? ඔය අතේ එල්ලිලා මේ ඇත්තන්ගේ අතේ එල්ලිලා පුංචි එකා බලන්නේ තමන්ගේ මූණ දිහා මට දායාදය දෙන්න කියලා රාහුල හාමුදුරුව බුදුහාමුදුරුව දිහා බැලුවා වගේ. ඊට සමාන්තරව ඒ ඊට සමාන්තරව. ඒ කියන්නේ මම බුදුහාමුදුරුව දරුවා රාහුල හාමුදුරුව කියන එක නෙවෙයි. ඒක කියන්නේ එතනත් උනේ ඒකමයි මෙතනත් වෙන්නේ ඒකමයි. අම්මේ කියලා මෙහෙම උඩ බලන්නේ අතේ එල්ලිලා මට දායාදය දෙන්න. 100කින් ආච්චිගෙන් අපි ලැබපු දායාදය දෙන්නේ නැහැ. අපේ වැඩිහිටියන්ගෙන් අපි ලැබපු දායාදය දෙන්නේ නැහැ. පන්සලට ගිහිල්ලා නිවැරදිව බුදු පිළිමයක් ඉස්සරහ හරියට පන්සිල් සමාදන් කරවන්නේ නැහැ. ඇයි බෑනේ ශිෂ්‍යත්වයට එක ලකුණක් හරි අඩු වුණොත්? ඕවා කර කර ඉඳලා පුළුවන්ද නේද? ආච්චියම්මත් එක්ක බුද්ධ වන්දනාවට යවන්නේ නැහැ දරුවා කවදාවත්. නෑ එයාට වැඩ. නේද? මෙහෙම හදලා ඉදිරි පරම්පරාව දේශයකට දැන් ඒ ඒ ප්‍රතිඵල මේ වෙනකොට පාසල් ළමයින්ගෙන් පේන්න තියෙනවා. ඉතින් පැහැදිලිව යන්න සංකල්පවලට මේක කරන්න. ඉතින් ඒක කරන්ඩ gedara ayට ඒ සංකල්පෙන්න ඕනේ හරියට. මොකද්ද සංකල්පනාව එන්න ඕනේ? පංචශීලයේ සමාදන් වෙන්න ඕනේ හරියට. එහෙනම් වැඩට යන්න ඉස්සලා අම්මලත් සමහර වෙලාවට ඉතින් gedara වැඩ ගොඩයි. දෙදි ටික හොදන්න ඕනේ, උයන්න ඕනේ, මේ ඔක්කොම කරන්න ඕනේ, පහන තියන්න ඕනේ. ඒකත් එක වැඩක් විතරයි. ශ්‍රද්ධා මහිමයක් හිතේ ඇති කරගෙන මම මේ කටයුතු කරන දවසකට පැය 24ක් තියෙනවා. හයක් බුදි. හයක් දාම බුදිය නැද්ද? ද හතක් දාන්නද? නේද? කීයක් ඉතිරිද? හයක් දැම්මොත් 18ක්ම ඉතුරුයි. හ්ම්. 18ෙන් දාන්නකො හම්බ කරන්න 10ක් 8ක් ඉතුරුයි. හ්ම්. ඛණ්ඩ බොණ්ඩ නාන්දාදින්ද පහක් දාන්නකො තුනක් ඉතුරුයි. ඉතිරි තුනට මොකද වෙන්නේ? ඉතින් තමන්ගේ කාලය කළමනාකරණය කරගෙන මං ඔය ඉතිරි පැය තුනෙන් විනාඩි 20ක් මට දෙන්න. දවසකට මං අහනවා මේ විනාඩි 20ක් අනිවාර්යෙන් පින්වත් ටීවී බලන්න පුළුවන් නම් ඔක්කොම කරන්න පුළුවන් නම් රණ්ඩු වෙන්නත් පුළුවන් නම් අල්ලාහ් සල්ලාහ් වේදෙන්නත් පුළුවන් නම් 18 බෝලන් ටික කර කර ඉන්න පුළුවන් නම් විනාඩි 20ක් වෙන් කරන් පන්සිල් සමාදන් වෙන්න හැම කෙනෙක්ම හැමදාම සිහියෙන් හැබැයි බුදු පිළිම වහන්සේ නමක් නිවැරදි තැනක තැම්පත් කරගෙන Taman ටිකක් පිරිසිදු වෙලා ඔය විනාඩි 20 නම් කාටවත් දෙන්න බෑ තරහම තරහම දෙන්න. හරිද? ඉදිරියට ගිහිල්ලා නිවැරදිව පංචශීලය සමාදන් වෙන්න හරියට අත් දෙක බැඳගෙන මගේ මේ ජීවිතය ගොඩ ගන්න මගේ මේ සංසාරික ජීවිතය සූපපත් කරන්න වෙනත් පිටක් කරණක් මට නෑ කියන හැඟීම තියාගෙන බුද්ධං සරණං ගච්ඡාමි කියන්න ඕනේ. නිකන් නෙවෙයි. බුදුහාමුදුරනේ මට ඔබ වහන්සේගේ සරණ පිට ඇරෙන්න වෙනත් පිට කිසිම සරණක් පිට එදා වෙනකම්ම සරණාගමණයකුත් නෑ අපේ. ශ්‍රද්ධාවකුත් නෑ අපේ. එහෙම කරගෙන ශ්‍රද්ධාව හිතේ ඇති කරගෙන සරණාගමණයක් ඇති කරගෙන මොකද කරන්න ඕනේ? තමන් නිවැරදිව තිසරණ සරණ ගිහිල්ලා අන්න ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. ඊයේ කැඩිච්ච වෙලාවෙ ඉඳන් මගේ අතින් කීයක් කැඩුනද? මං ආය කඩන්නේ නැහැ, ආය කඩන්නේ නැහැ. ඔය විදිහට අර කලින් කිව්වා වගේ සීලේ ප්‍රත්‍යවේක්ෂා කරලා සමාදන් වෙන්න. ආන්ගෙම සමාදන් වෙලා අදිෂ්ඨාන කරගන්න ඊළඟ දවසෙත් ඒක කරන්න ඊළඟ දවසෙත් ඒක කරන්න මාසයක් කරලා බලන්න මුළු ජීවිතේම වෙනස් වෙන හැටි. එක මාසයක් කරලා බලන්න වෙනස් වෙන හැටි. පින්නත් මේ මාසයක් එක දිගට මේක කරොත් කොහොම හරි කරලා මදුරුවට පිමින ගන්නට එනවා එක මදුරුවෙක්වත් නැරෙන්නේ නැහැ. ආගෙන ඉන්න මදුරුව මරලා නිකන් ඇයි බහුපුරව ගත්තා ඉවර කරන්නද ඒක නුවණ තියෙන තැනත් එක්ක හිටියා ඒක ස්වාමීන් වහන්සේගේ කැපකරුවෙක් ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ සතපිලා ටිකක් වෙලා නැගිටලා බලනකොට කැපකාරයා එළියේ ඉඳගෙන මරනවා මරනවා මරනවා මදුරුව ස්වාමීන් වහන්සේ එක වචනයයි යහුවේ ඉවර කරන්නද හදන්නේ මරලා ආ නුවණ තියෙන තැනකට පින්නත් එක වචනයක් ඇති. එයාට තේරුණා මේක ඉවර කරන්න බෑ මම පව පුරව ගන්නවා කියලා. එයාමයි මට කිව්වේ එදායින් පස්සේ මට එක මధుරුවෙක් මරන්න හිතෙන්නේ නෑ කියලා. හරිද? ඉතින් මේ විදිහට එකපාරටම පහළ වෙන දේවලුත් තියෙනවා. නමුත් ක්‍රමානුකූලව තමන් අර කිව්ව විදිහට ප්‍රත්‍යවේක්ෂා කරමින් ප්‍රත්‍යවේක්ෂා කරමින් තමන් සීලය දවසින් දවස දවසින් දවස වර්ධනය කරන්න ඕනේ. මේකේ අමාරුම එකක් තියෙනවා. ඔය දැන් හතක් තියෙනවනේ උතර සිල් හතක් නේද අද සමාදන් වෙච්ච අටෙන් හතක් තියෙනවා ආජිරට්ටම සීලය ප්‍රාණාදි ප්‍රාණ ප්‍රාණඝාතයෙන් වැළකීමෙන් කොහොම හරි පුළුවන් වොන් හදාගන්න වැඩේ හොරකම් කරන්නේ නැතුව ඉන්නත් කොහොම හරි පුළුවන් කාමයේ වර්ධව හැදිරෙන්නේ නැතුව ඉන්න අපේ ඇත්තන්ට හොඳටම පුළුවන් හරි බොරු කියන්නේ නැතුවත් ඉන්න පුළුවන් පිසුනා වාචා කේලම් කියන්නේ නැතුව ඉන්නත් පුළුවන් පරුස වචන ටිකක් අමාරුයි එතකොට පරුස කියලා කියන්නේ අසභ්‍ය වචන විතරක් නෙවෙයි. කෙනෙක්ගේ හිතක් රිදෙන කෙනෙක්ගේ හිතක් පරුසභාවයටපත් වෙන වචන කියන්න තියෙන ටිකක් අමාරුයි. ඊළඟ එක නම් මං කියන බෑම තමයි. මොකක්ද? සම්ප්‍රප්පලාපා. ඒකෙන් ගැලවෙන එක නම් ලේසි නෑ. ගොඩක් අමාරුයි පින්නත් මේ හිත තේරුම් ගන්න ඕනේ. මං අහන මෙයාගෙන් කාගේ හරි පණිවිඩයක් දැනගත්ත කියන්නේ. මේවා තේරුම් ගන්නද? ඔන්න අපි හිතමු මේ ගම ගමක කවුරු හරි කෙනෙක්ගේ විවාහ මංගල්‍යයක් හිටාන ඉඳලා තියෙනවා. උදේ පාන්දර අපි අදුගගා ඉන්නකොට කවුරු හරි කෙනෙක් උතරින් කියාගෙන යනවා අකේ හරි වැඩේනේ. අර මගුල් ගෙදර මනමාරි පැනලා ගිහිල්ලාලු ඉයරයි. දැන් කියාගෙන ගියා. දැන් මොකද වෙන්නේ කියලා අහන්න. මං අහනවා මේ අයගෙන් සත්‍යවාදී වෙමසන්ඩ කොහොම පණිවිඩයක් දැනගත්තොත් මේක කාට හරි කියන්න නැතුව ඉන්න පුළුවන්ද? පුළුවන්ද අමාරුද? ටිකක් ආන් ඇතුලේ නැගෙන ස්වභාවය ඇති. දැන් මේක කියනකන් නිකන් නේද හිර වෙලා කැරකිලා ඇඹරිලා වගේ යනවා පැත්තකට ගිහිලා නේද ගෙදර කාට හරි හරි කියලා කෑ ගහලා නේද කෑ ගහලා කියනවා මේ හරි වැඩේනේ වෙලා තියෙන්නේ කියලා එක්කෝ එහා අල්ලපු ගෙදර කෙනාට කියනවා මේ මේ මාර වැඩේනේ අන්න ගිහිල්ලාලු ඒක දැන් මොනවා වේද දන්නේ නැහැ දැන් මේව කතා නොකර ඉන්න ඒක තමයි වේගය ඒක තමයි අකුසලයේ වේගය මේ සියුම් තැන මේ කුංචි තැන් මේ gederedi කරගන්න පුළුවන් පුහුණුව තේරුම් ගන්න ඕන. කියන්නම ඕනේ කියලා දැනනකොට කියන්නෙම නැතුව ඉඳලා පුරුදු කරන්න. හරිද? ඒක තමයි භාවනාවට රුකුලක් වෙන්නේ. හරි කියන්නේ නැත්නම් දුරකතනෙන් හරි කියන්න ලෑස්ති. ඒක තමයි මේවා වේගෙන් යනවා මේ නේද? ගමේ මේ කතා ඔක්කොම වේගෙන් යන්නේ. අපි කියනවා මේ ගමේ sannivedanaye මෙච්චර ප්‍රබලයි. ඇයි? කියන්න තු ඉන්න බෑ. හොඳ දෙයක් යන්නේ නැහැ කියලා අපි කියනවා. ඇත්ත යන්නේ නැහැ. අකුසලයටයි වේගය උපදින්නේ. සම්ප්‍රප්පලාව කෙරෙහි ඇලීමක් තියෙනවා. සම්ප්‍රප්පලාව කෙරෙහි මුසාවාදයේ කෙරෙහි ඇලීමක් තියෙනවා මේ හිතේ. ඒ ඇලීම තියෙනකම් මොකද වෙන්නේ? සම්ප්‍රප්පලාපාවෙන් යමක් නිදින්න පුළුවන්. අනුන්ගේ ඕපදූපේ කතා කරලා යම් වින්දනයක් තියෙනවා. ඒක තමයි අර ලබන්නේ. හරිද? මේ හතර පිළිබඳ මේ සීල් හතර පිළිබඳව පින්නත් මේ ඉදිරියට යන කෙනා ඔය වැලකීම විතරක් නෙවෙයි මහා චත්තාරිස සූත්‍රය දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ වේරමණී කියලා විතරක් නෙවෙයි මෙතන තියෙන්න ඕන. ආරති විරති පටිවිරති කියන තැනට කවදා හරි එන්න වෙනවා. සම්ප්‍රප්පලාපාව පිළිබඳ මගේ ළඟ ඇලීමක් තියෙනවා නම් මං ඒ ඇලීමම නැති කරලා දාන්න ඕනේ. මුසාවාදයේ පිළිබඳ මේ හිතේ යම් ඇලීමක් තියෙනවා නම් ඒක නොඇලීමක් බවට පත් වෙන්න ඕනේ කවදා හරි. එහෙනම් මම මේ සීලය ආරක්ෂා කරන්නේ කාමයේ වරදවා හැසිරෙන්නේ නැතුව මට ඉන්න පුළුවන්. නමුත් ඒක ඇලීමක් තියෙනවා. රාග ඇලීමක් තියෙනවා. එතකොට අන්‍ය ශරීරයක් පිළිබඳ මේ තියෙන ඇලීමෙන් සම්පූර්ණයෙන් අයින් වීම සඳහායි මම මේ සීල ආරක්ෂා කරන්නේ. ඇයි සිහිය වැඩි වෙනවා, නුවණ වැඩි වෙනවා, වීරිය වැඩි වෙනවා අන්තිමට මේක කරන්න ගියාම යහපත් අනිත් අංගත් එක්ක එකතු වෙලා මේ ඇලි යම් ඇලීමක් තියෙනවාද ඒ ඇලීම නොඇලීම බවට පත් වුණා දවසක සම්ප්‍රප්පලාපාව පිළිබඳ තිබ්බ ඇලීම නැති වුණා ඒක නොඇලීම බවට පත් කරගන්න. නිකම්ම නෙවෙයි ආර්ති විරති පටිවිරති සම්පූර්ණයෙන්ම බැහැර වුණා. එහෙනම් අන්නේ ගානට යනකම් මේ මාර්ගයේ ඉස්සරහට යනවා. එදාට තමයි ඒක ඇලීමක්වත් නැත්තම් කවදාකවත් කැඩෙයිද? ආය කවදාකවත් කැඩෙන්නේ නැහැ. මේක පහළ වෙන්නේ මාර්ගාංගයක් එක්ක එදායින් පස්සේ කියනවා එයාට ආර්යකාන්ත සීලයක් තියෙනවා කියලා. සෝවන් පුද්ගලයාට. එකකට එකක් ඔක්කොම සම්බන්ධතාවය පින්නත් මේ ධර්මයේ තුල එක එක එක එක අවස්ථාවල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ කැටි කරලා ගත්තාම මේ ඔක්කොම එකතු වෙලා එකක් හැදෙනවා. ඒක තුල මාර්ගයක් පැහැදිලිව පේන්න තියෙනවා. සීලය එච්චර අපිට හැල්ලුවට ලක් කරන්න බෑ. බෞද්ධ ඇත්ත දැඩි අදිෂ්ඨානයකින් Tamange නිවසේ විනාඩි 20ක් හරියට ඔය ටික කරනවා ගාථා ගොඩාක් කියන්න පුළුවන් නම් පැයක් හරි අරන්. නමුත් අතිහියෙන් මම දන්නවා සමහර පූජ්‍යමේ බුද්ධං කුසුමෙන් එන පුණ්‍යන මේ තැන කියලා කියනවා. ඕල් ටික බලලා කයිද දන්නේ නැහැ. ඕක කල්පනා වෙහි. ළමයි ඇවිල්ලාද දන්නේ නැහැ. ඉතින් වැඩක් නැහැ. චේතනාවක් නැති කීමෙන් ඇති වැඩක් නැහැ. ඒකෙන්ද ඒකට දැඩි අදිෂ්ඨානයකින් Taman නිවැරදිව බුද්ධ වන්දනාව එක විනාඩි 5ක් හරි කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා පින්වත්නි ඔය බුද්ධ වන්දනාව කරලා ඉවර වෙලා නැත්නම් කරන්න ඉස්සෙල්ලා ප්‍රත්‍යවේක්ෂා කරන හැටි මම කියන්නම් මට ගැලවෙන්න ඉන්න එකම දේ මට මේ මේ නරාවලෙන් මේ මේ සැඩපහරෙන් මේ අවාසනාවෙන් මේ සාපයෙන් මිදෙන්න කියන එකම ක්‍රමය බුදුරජාන් වහන්සේ. අනේ මට මේ ජීවමාන බුදුරජාන් වහන්සේ හම්බුණා නම් මොනවා කියයිද? ජීවමාන බුදුන් වහන්සේ හම්බුණා නම් මට මොනවා කියයිද කියලා මම බලන්න ඕනේ. හැමදාම දවසකට එකතරයක්. මේ ඇත්තොත් බලන්න ඕනේ ජීවමාන බුදුරජාන් වහන්සේ මට හම්බුණොත් මොනවා කියයිද? Tamanට තියෙන දැනුමේ පමණින් පින්වත්දී Tamanටම ඇතුලෙන් එතකොට අදහසක් එනවා. Taman කරනවා නම් යම් වැරද්දක් ඉරණින් එනවා. බුදුන් වහන්සේ මට හම්බුණොත් මට අනිවාර්යෙන් කියයි කියලා මතක් වෙනවා. ඔය බොරු කියන එක නවත්තලා දාන්න. නේද? අනිවාර්යෙන් කියයි ඔය බොරු කියන එක නවත්තලා දාන්න. ඒතකොට Tamanට අන්න එහෙම අදහසක් එනවා. ඔය දුම් වැඩි පානය කරන එක නවත්තලා දාන්න. ඔය කේලම් කියන එක නවත්තලා දාන්න. බුදුරජාණන් වහන්සේ මට හම්බුනොත් මට කියයි කියලා Tamanට මතක් වෙන්න ඕනේ. ඔහේ මහ ලොකුට සිල් ගන්න කියලා ගියාට කේලම් කියන එක නවත්තලා නෑ නේද? ආන් ඇතුලෙන් චෝදනා වෙයි නේද? ඈ ඔහේගේ කිසිම කරුණාවක් නෑ නේද? හ්ම් හදාගත්ත ගේ ළමයින්ට හරියට දීලා නෑ නේද? අර කොස් ගහ කපන්න දෙන්නේ නෑ නේද? අල්ලන් ඉන්නව නේද? ඕක අල්ලගෙන හැමදාම ඉන්නවද මැරෙනවා කියලා මතක් වෙන්නේ නැහැ නේද? කියලා බුදුහාඳුරුව අහයි. මැරෙන සිහිය නැහැ නේද? හ්ම්, ලේලිව කෙටෙවුවා නේද? හ්ම් කියලා අහයි. නේද? ඉතින් එහෙම අහයිද කියලා තමන්ට මෙතකොට අවංකවම එන අදහසක්. ආන් ඒක අයින් කරන්න දවස ගන්න. සාන්ත කරුණාවන්ත මොනම වැරද්ද කරත් පින්නත් ඕනෑම කෙනෙකුට සමාව දෙන්න පුළුවන් කරුණාවන්ත දෙත් හිතක් බෞද්ධයෙකුට තියෙන්න ඕනේ. හරිද? සීලවන්තකම විතරක් නෙවෙයි මේ ආර්ය මාර්ගයේ වැඩෙන කෙනෙක් තුළ ගුණවන්තකම වැඩෙනවා පින්නත්. අනිවාර්යෙන් මෛත්‍රී සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා ඔවත් එක ගුණවන්තකම වැඩෙනවා. ඉතින් ඒකින්ද මේ මේ සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා ආජීව කියන තැනට වැටෙන මේ සීල. වැරදි වැඩ කරලා හරි හම්බ කරගන්නේ නැති, කපටිකම් කරන්නේ නැති ඒ එහෙම තත්වයක තියෙන වැරදි වෙනදා මාගිය කරන්නේ නැති නැතුව තමන්ගේ ජීවිතය කයින් වචනයෙන් ඉතා සංවරව වාසය කරන්න ඕනේ. ඊළඟට වැටෙන්නේ සම්මා වායාම කියන එක. සම්මා වායාම කියන එකේදී පින්වත්නි හැම වෙලෙම තමන්ට තියෙන්න ඕන අදහසක් මගේ ළඟ තියෙන සියලු අකුසල් වලින් මම අයින් වෙනවා. අකුසලයේ ඇති වෙනකොට තියෙන්න ඕන අකුසල අයින් කරගන්නවා කියන වීර්යය. නැති අකුසල් ඇති වෙන්න දෙන්නේ නැති වීර්යය තියෙන්න ඕනේ හැම වෙලේම. මෙහෙම වීර්යයක් තමන්ගේ හිතට දැනෙන්න ඕනේ. ඒක දැනෙන්න නම් අර දුක එහෙම මෙනෙහි කරලා තියෙන්න ඕනේ. නිකන් දැනෙන්නේ නැහැ. අපි කියන වීරිය මොකද්ද? සත සම්‍යක් ප්‍රධාන වීරිය. ආ එච්චරයි. ඉතින් කියලා නිකන් ඉන්නවා. මගේ ළඟ හැම වෙලෙම ක්‍රියාත්මක වෙන ගතියක් ඒක. මේක ඇතුලෙන් නැගෙන හැඟීමක් ඒක. මොකක්ද? අකුසලයේ නැගෙනකොට මේක කඩන්න ඕනේ. මේකට ඉඩ දෙන්නේ නැහැ. අලුත් ඒවා එනකොට මේවට ඉඩ දෙන්න බෑ. නැති කුසල් අර භාවනා කර කර ඉඳලා විනාඩි 15න් කියනවා දැන් ඇති කියලා. එතකොට ඇහෙන්න ඕන හැඟීමක්. ආ එහෙනම් මට තිබ්බ කුසලයේ විනාඩි 15යි. එහෙනම් මං තිබ්බ කුසල පාවිච්චි කරා. මට නැති කුසලයේ මොකද්ද? විනාඩි 15කට වැඩිය මට ඉන්න බෑ. එහෙනම් අර නැගිටින්න ඕන කියලා හිතච්ච වෙලාවේ මොකද කරන්න ඕන? ඉන්නවම මං තවත් විනාඩි 15ක් ඉඳලාම යන්නේ. නේද? නැගිටින්නෙම නෑ. ආන් එහෙම ක්‍රමානුකූලව වර්ධනය කරගන්න ඕන. නැති කුසල ඇති භාවනා කරන්න බැරි කෙනා භාවනා වර්ධනය කරගන්න ඕන. මේ විදිහට ක්‍රමානුකූලව තමන් වීරිය වර්ධනය කරගන්න ඕනේ. ඒ වගේම සම්මා සති සම්මා සති කියලා කියන්නේ නිවැරදි සිහිය. සතර සතිපට්ඨානය. අපි ගොඩක් කතා කරා. කය පිළිබඳව නිවැරදි සිහිය උපදවාගෙන ඒක පවත් ගන්න ඕන. ඒකට බුදුරජාන් වහන්සේ දේශනා කරපු කමඨහන් කියලා තියෙනවා. දැන් අසුබ කමඨහන ගත්තොත් එහෙම කේසාලෝමානකාදන්තා තතෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිජ්ජා වක්කං හදයන් ඔය විදිහට තියෙනවා. ඉතින් කෙස්වරද අරගෙන දැන් වැරදි ක්‍රමයක් භාවිතා කරන හුඟක් වෙලාවට සමහර අය. වැරදිමත් නෑ. නමුත් ඒකෙන් ප්‍රතිඵල අඩුයි. කෙස් කියලා මෙනෙහි කරන්න පටන් ගන්න. මොකද දැන් මේ නිවැරදි සිහිය ඇති කරගන්න. මෙච්චර කාලෙ හිටියේ කෙස් වලට ගිහි ගිහි හිටියේ කේස කල්යාණය කියලා. හොඳ දෙයක්, යහපත් දෙයක් කියලා. නමුත් දැන් අරන් මෙනෙහි කරනකොට එයාට මොකද කරන්නේ? එයා මෙනෙහි කරන්න ඕන පින්නත් නේ. හුඟක් අය කරන්නේ මේ කෙස් කියලා කියනකොට මේ ඉස්සරහින් එකක් මවා ගන්නවා. භාවනා කරන කෙනා ඉස්සරහින් මවා ගන්නවා. ලොම් කියනකොට ඉස්සරහින් මවා ගන්නවා. දත් කියනකොට ඉස්සරහින් මවා ගන්නවා. ඉස්සරහින් මවා ගන්න දත් එක්ක කොහොම එකද දන්නවද? අර ඔප්ටිකල් වල ඉස්සරහා ගහලා තියෙන්නේ. ආන් ඒ වගේ දත් එකක් ඉස්සරහින් මවාගෙන දැන් ඉන්නේ. දන්තා දන්තා දන්තා දන්තා දන්තා කියලා නැත්නම් ආසයෝ කාසතෝ සතා ඉතින් ඉතින් මේක හරියන්නේ නෑ මේක තමන්ගේ ශරීරය නෙමෙයි මේ ඔප්ටිකල් එකක ඉස්සරහා අර වීදුරුවේ තිබ්බ ෆොටෝ එකේ තිබ්බ දත් එක ගන්න මේ ඉස්සරහා තියාගෙන මේ කරන්නේ නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කොහේ තියෙන එක ගන්න කියලා මෙහෙ මෙහෙ නේද අර ධාන්‍ය මල්ල ලිහන්න කිව්වා ඒක ධාන්‍ය මල්ල ඇතුලේ තියෙන ඒවා මේ ඒ ධාන්‍ය මල්ලට උපමා කරේ මොකද්ද? මේ ශරීරය. ඉතින් මේක ලෙහන්ද? මේක ලෙහන්නේ හිතෙන්. දන්තා කියලා කියනකොට යන්න තමන්ගේ කටට. හිත මෙහි. මේකේ ඕන තරම් පණු කුහර වගේක් තියෙනවා. නේද? මිනිකුණු ගඳ එන වෙලාවල් තියෙනවා. ඔය තියෙන්නේ. ඕකට ආයේ අමුතුවෙන් අර ඉස්සරහෙන් එකක්. ඒක කයෙන් පිට මේක කය ඇතුළ. හරිද? හිත පිහිටවා ගන්න ඒ වෙලාවට දත්වල මගේ දත්. ආ දැන් දන්තා දැන් යනවාද වර්ණ කොහොමද මගේ දත්වල පාට ඉතින් තේරෙනවා දැන් මේකේ පාට මෙහෙන් නම් අමාරුවෙන් මම සුදු කරා උදේ ඇතුළ කළුයි සමහර දැන් දුඹුරුයි නේද මේ පාට නම් හොඳ පාටක් නෙවෙයි සටහන සටහන කියනවා මතක් වෙනවා මේ ඔන්න දැන් ප්ලාස්ටික් මල් තියෙනවා කියලා හිතන්නකෝ මේක ඔය හැත්තනක ප්ලාස්ටික් නම් ඒකේ සටහන ඔන්න දැන් ප්ලාස්ටික්